කුරුණෑගල නිෂ්කර්ණ වනයේ වැඩ සිටියා වූ පටිපූජ්‍ය මාතරසිරි ඥානාරාම මහෝපාද්‍ය මාහිම්පාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ දේශනාවක් දැන් අසන්ට ලැබෙනවා. තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝගාවුවාය කුලේ භූමි අයෝගාවුරුං කංකෝ

යෝගාවතර දුරුකකට අවස්තුම් උපාගතේ දුකාරෝ දෙකක් තියෙනවා විශේෂයෙන් කලකා බලනකොට මොදු භාවනා ක්‍රමයෙන් මේ ගැඹුරට ලැබෙනවා කියලා හිතන්න පුළුවන්. මේ ගාථා අවවාලු ඔබේ තියෙන වචන ටික පමණක් නෙවෙයි නොවේ අතිරේක හිතා ගන්න පුළුවන් අදහස් රාග මේ අවවාදේ සඳහන් යෝගාවු ජායිතෝ විහෝ විහෝන් වේ යෝගා ජාය යෝගා යෝගුනේ භෝරි කඥා දස්සනා කඥා මොකද ඒ අනුව මාර්ග ප්‍රඥාව තමයි මේ යාවතේ කාන්ත උපදින්නේ අයෝදා භූරි කාන්ත නොදින නිසා ඒ ප්‍රඥාව දිනු කරවතෝතු ඒ දර්ශනා ප්‍රඥාව ලෞකික ලෝකෝත්තර වශයෙන් ලැබෙන අන්තික ප්‍රඥාවක් තමයි මේ ප්‍රඥාව සංඛෝ දෙවියන් ඒකං වේධා පතං යස්ස භවාය විභවාය භවාය විභවාය දිනුවකට පිළිමකට හේතු වන්නා වූ ඒකං වේධා පතං යස්ස මේ දෙආකාරව මාර්ගය දැනගෙන සතහාචානං හේජේ යථා භූතවද්ද වම්මන්දන දීනේ කඥාව ලැබුණාම ඒ ආකාරයෙන් සිත දිනු කරන්නේ දිනු කරගත යුත්තේ මොනම අවවාදය සිත අවවාදය ඒ අවවාදය තුල මේක අවවාද රාශියක් දෙකලා තියෙනවා යෝගා මේ ජායතු භූරි මොහොතනේ ගොඩ ගොඩ වටකන කාරණා ඒකාන්තයෙන් වැඩි වැඩි ආලවි මේකේ කියන්නේ යෝගාවතේ යෙදෙන්නේ යෙදෙනවා කියන්නේ සිත සබා ගන්න. යමකනම් ඒක තමයි යෝගය කියන්නේ. සාමාන්‍ය අරමුණු උදස්සනාවට ගන්න අරමුණු සමත භාවනාව සම්බන්ධව උදස්සනා භාවනාව සම්බන්ධව කියන අරමුණු ඔබ සාමාන්‍යයෙන් සමත භාවනාව සම්බන්ධව හතරක් තියෙනවා එයින් වෙන් කරගෙන තියෙන දුක්ඛ අට. ඔබට අත්යෙන් කාය ආරම්භණය යෝගා. මට කිස්සාර මොනවද වෙන්නේ මොකද කියලා. බෝරු සාල්ක. ප්‍රඥාව ඇති වෙනවා. ඒක යෝගාවචරයෝ කියන්නේ කාටද? මේ යෝගීහි අතකුත් අරමුණු වල එනකොට විදර්ශනා සමථ විදර්ශනා වශයෙන් දිවෙනවා මේ අරමුණු වල හිත යොදන්නා යෝගාවචරය. මේකට යෝගී කියලා කියනවා. යෝගී යෝගාවතර කරන්නේ මන්දකින් සඳහන් වන්නේ මේ සමත විදර්ශනා භාවනා කරන පුද්ගලයන්ට. මේ සමත විදර්ශනා භාවනාව කරන පුද්ගලයන්ගේ අදහස මොකද්ද? ප්‍රඥාව උපදවා ගැනීම. සමාධි විස්තර ප්‍රඥාව උපදවා ගැනීම. ප්‍රඥාව කියන දෙයක්. කියන්නේ සත්‍යය අනුව පහළ වෙනව පහළ කරගත යුතු දෙයක්. එතකොට ඒකට ඒ උත්පත්තියෙන්ම ඒ විදිහේ සත්‍යයක් වෙනස් වෙනවා. උත්පත්තියෙන් උත්පත්තියෙන් ඒ විදිහේ ඒ ඥානවත් ඇති කරගැනීමේ ශක්තියක් නැතිවත් තියෙනවා. උත්පත්ති කුත උපත පුද්ගලයාගේ උත්පත්ති කුත කියලා එකක් තියෙනවා. යම් ඉතින් ප්‍රතිසංගයක් ලබා ගන්න ඒ ප්‍රතිසංගය ලබා ගන්න උපත උත්පත්ති කුත කියන්නේ ප්‍රතිසංගය. ඒකට ප්‍රතිසංගයක් සංඛාර සත්‍ය විඥානං සියාගුරං ප්‍රතිසන්දි විඥානං කර්ම බලයෙන් ඇති වෙන ප්‍රතිසන්දි විඥානං උපාප විඥානං වලවට කියයි. මේ විපාක විඥානය ඇති වීමට යම් කර්මයක් හේතු වුණා නම් ඒකයි මෙතන සංඛාරය කියන්නේ. ඒ සංඛාර කියන්නේ ඒක කුසල නම් කුසල විපාක. ඒ සංඛාරයේ අකුසල නම් අකුසල විපාක. එතකොට කුසල කර්මයක බලයෙන් ඇති වෙන ප්‍රතිසන්ද විඥාන විපාකය. විපාකය අපේ දුක එකක් වෙන්නේ. අසන්නක දුරේට එකක් වෙන්නේ. අසන්නක දුරේට එකක් වෙන්න පුළුවන්. ඒ පාප කර්මාන රූපවල ඒ විපාක ඒ විදිහට බෙදිලා යනවා. යෝගාවචරයේකට ඒ තරම් යටින් හිතන්න ඕන දෙයක් නෑ. මගේ ප්‍රතිසන්දිය කොහොමද? මගේ ප්‍රතිසන්දිය අහේතුවද? මගේ ප්‍රතිසන්දිය දුරේකවල මගේ ප්‍රතිසන්දිය දුරේකවල මොනවද මොන ප්‍රතිසන්දියක් කියන කෙනෙකුට වුවත් භාවනාව අවශ්‍යයි භාවනාව අවශ්‍යයි එතකොට ත්‍රිහේතුක ප්‍රතිසන්දියක් කියන කෙනෙකුට භාවනාව අවශ්‍යයි ගෝහයට උපදෙසන්දයක් තියෙන කෙනෙකුට භාවනාව අවශ්‍යයි. අපෝත උපදෙසන්දයක් තියෙන කෙනෙකුට නම් භාවනාව අවශ්‍යයි. ඒ අවශ්‍ය කියන්නේ ඒ ඒ පුදුරංගෝ තරමට යම්කිසි ප්‍රයෝජනවත් ඒ සංකාමයේ සම්පත් කරගත හැකි වෙන. ඒ නිසායි මේ අවශ්‍ය කියන්නේ. එතකොට ඒ නිසා භාවනාවේ ඉන්න යෝගාවචරයන්ට අර තමන්ගේ ප්‍රතිගාමී පිළිබඳව සැක උපදවා ගන්නවා. සැක උපදවා ඒ සම්බන්ධව විතරලා සැක උපදවා ගන්නවා තමයි. ඒ සැක උපදවා ගන්න නරකයි කියන්නේ යම් කිසි විදියකින් ප්‍රේමයකක විඳගෙන දිරෝතුකයි හරෝතුකයි කියලා සැක උපදවා ගත්තොත් අර ප්‍රේමයකක තත්ත්වය ප්‍රිය වෙනවා ගන්න වෙන්නේ. සැකසිතම කාලයකට ගන්න කිව්වා. සැකේ. සැකේ කියන්නේ බොහෝම නරක එකක්. භයානක එකක්. සැකේට සමහර ඒක කියන්නේ සමහර තැන්වල හොත් නිමේ කාගෙන වදිනවා කියන ඔය බාහිර පොත්වල හොත් නිමේ කාගෙන. සුත කාරණා සුත ඉරවදාන. ඒ පාඩුව කෙනෙකුට තියෙන මනෝ මනෝ විරෝධය. මනෝවිලේක සංදේහ විචිකිච්ඡා කියන නම් වලින් සඳහන් වෙනවා මේ සැකය. මනෝවිලේක සිත ඉරි සිත ඉරි යන්දිමක් වාගේ වෙන මේ සැකය. සිතේ ඉරි යන්දිම නැහැ ප්‍රමාම ධර්ම. නමුත් ඉරි යන්නා වාගේ මේ සිත නරක කරනවා. මේ ප්‍රයෝජනයට ගන්න බැහැ. ඉරි යදියා වාගේ. ප්‍රයෝජනයට ගන්න බැහැ. සත්‍යයට එනවා. මේ ඉතිපුත්තා සතෝ කියන මේ ඒ නිසා සත සමහරකදලා සමාංගේ සත්‍යය ගැන සත උපදන්නවා නේ සත උපදන්නේ තුය ඉහළින් හයව නෛර්යානික සාසනය ගැන හිතව නෛර්යානික සාසනයේ යෙදීමෙන් ප්‍රතිඵල වර්ධනය පරිපාල වරදින්නේ නැහැ බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම. ඒකදී විතරා මහාවනාමේ මොකදවා යෙදීම යෝගාවදරයට කරන්න දෙන්නේ. ඔබට ඒ තමන්ගේ ශක්ති ප්‍රමණය එහි යෙදෙන. ඒ යෙදීම නිසා යම් කිසි ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. උසස් ප්‍රතිඵලයක් හෝ මධ්‍යම ප්‍රතිඵලයක් හෝ සීල ප්‍රතිපලයක් ලබා ගන්න පුළුවන්. මේ මේ කියන සුදුහන් රූප තුල ලැබෙන ප්‍රඥායි කියන්නේ. මේ ප්‍රඥායි කියන්නේ අර සුදුවට ප්‍රතිසන්දනයට තුළ හොඳට තියෙන. මේ නිසා මේ ප්‍රතිසන්දනයේ සිටේ තියෙන මේ ප්‍රඥායි කියන්නේ මෙද කෙලස් වලින් යහුලයි කියන්නේ ඒකට විදනහා සාමාන්‍යයෙන් දුරුපත් වීමට උදව් නිකන් වෙනකොට මේ දෙන්න මේ පුළුවන් කමක් නැත්තේ. මොකද අර අන්තෝ ජතා බහි ජතා ජතා ජති පාපදා කියවනේ. අන්තෝ ජතා අතුගත අවු. බහි ජතා තුගත අවු. ඔය අවු වලින් සංහාවෙන් සංහා වලින් වෙරිලා තියෙන නිසා ඒකට එකතු වෙලා තියෙන අවිද්‍යාවත් එක්ක ඒකෙන් මුලා කරනවා මේකෙන් අවුල් කරනවා මේ නිසා උපපති ප්‍රඥාව උනත් ඒවව ගන්න බැරි වෙනවා මේ වැරදි නිසා මෙන්න මේ වැරදි සම්බන්ධවත් යෝගාවතරයන් කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේ වදාළේ යෝගා වේ යායතේ නිකෝරි අර ප්‍රතිසම්ම ප්‍රඥාව ප්‍රතිසම්ම ප්‍රඥාව මතු කර ගැනීම ලබා ගන්න දිනුවම ඥාන දිනුවම එහෙම නැති කෙනෙකුට ලබා ගන්නට පුළුවන් දිනු කර ගන්නට පුළුවන් ප්‍රඥාව හෝ මේක ලබා ගන්නට පුළුවන් වෙන්නේ ඇති අභ්‍යන්තර දිනු කර ගන්න පුළුවන් වෙන්නේ දිනුනේ නැනිකා කර්මස්ථාන අරමුණු වල සුඛ ගොඩවාලීම නිසා අවබෝධෝනිකාසේ නුවණ නොයදී නිමෙද කරගෙන මේ කර්මස්ථාන අරමුණු වල සුඛ ගොඩානි නැතිනම් එයත් සාගේ භූරි ඒ ප්‍රඥාව අභ්‍යන්තරයේ කියන ප්‍රඥාව හෝ මත්ද මතු දීන කරගත යුතු ප්‍රඥාව හෝ දිවෙන්නේ දෙක තුනම ගෙවිල යනවා. ඉගෙන ගෙවිල යනවා. අපි උපදවා ගන්න පුළුවන් සත්‍යයක් ගෙවිල යනවා. අයෝගාම කුරු සංකේ. මේ ගෙදීමයි නොගෙදීමයි කියන මේ දෙකයි මෙතන මාර්ග දෙකක් වශයෙන් තියෙනවා. යෙදීම එක් මාර්ගයක්, නොයෙදීම එක් මාර්ගයක්. යෙදීම හොඳ මාර්ගය, නොයෙදීම නරක මාර්ගය. එතකොට අභව්‍ය මාර්ගය, කුරුණේ මාර්ගය නෝදී. මේ නොයෙන්නම එක්ක තවත් කරුණු රාශියක් තියෙනවා. අන්නර දැන් කියආපු මොළෙන් කියආපු සැකයක් යෙදෙන්නාට වුණත් සැකය මොහේ සංකේත කරේනවා නෝන කුරුණේ කරේනවා. ඒ වාගේම විස්හා විතර්කේ මිත්‍යා විතර්ක නෝන පිළිගන්නට වෙනවා. මිත්‍යා දෘෂ්ටිය දුන්නට වෙනවා. මිත්‍යා විතර්ක වැරදින්නමත තර්කණය කිරීම, තර්ක කිරීම. නරකාණ්ඩමත සමන්ත උපේ නොවන දේ සම්බන්ධව, නොබලගෙන දේවල් සම්බන්ධව මේ සම්බන්ධවට තර්ක කරන වැරදින්නේ තර්කය. හොඳ තර්කණය නම් වරදක් නැහැ. නරක තර්කණය කරනවා. එතකොට ඒ නරක තර්කණය නිපාසු මේ ප්‍රඥාව වෙන කියලා ගන්න සිද්ධ වෙනවා. ඒක සාමාන්‍යයෙන් මේ පංචෝකාරම් හරි වාසය කරන්නා වූ සත්‍යයන්ගේ දුක රූපයට සම්බන්ධ වෙලා ඉන්නේ. රූපයයි උසයි දෙක භෞමික එතන තුවා යන්නේ. රූප රූපේ කියන්නේ රූප කාය. රූප කායත් එතකොට ඒකට කියනවා රූප කායත රූප සංතානය කියලා. එකට කියනවා නාම සංතානය කියලා. මේක එකක් නෙවෙයි ගොඩක් නිසා සංතාන කියන්නේ ගොඩකට එකට සම්බන්ධ වෙච්ච ගොඩකට කියනවා සංතානය කියලා. එතකොට රූප සංතාන එකට සම්බන්ධ වෙච්ච රූප රාශිය. නාම සංතාන කියන්නේ එකට සම්බන්ධ වෙච්ච අරූප ධර්ම ගොඩක්. සුද්ධකායිකක නාමයෙන් සඳහන් මේ කොටස් දෙක මේ පංචෝහාර භවය කියන්නේ මේ මානුෂ්‍ය ලෝක, දිව්‍ය ලෝක, භ්‍රම ලෝක රූප භ්‍රම ලෝක යන ඕවාද තමයි පංචෝකාර කියන්නේ. චතුෝකාර කියන්නේ අරූප ලෝකවලට එතන රූපය නැහැ අනිත් කොටස් හතර සිත්ජල්ව කොටස් හතර තියෙනවා. ඒක ඒක චතුෝකාර. එක කොටසකට තියෙනවා ඒක ඕකාර. එක කොටසයි තියෙන්නේ. රූපය පමණක් වෙනකොට. එතකොට අපි මේ කතා කරන්නේ පංචවෝකාර භවය ගැන. පංචවෝකාර භවයේ වාසය කරන සත්‍යයන්ගේ විතරයි චිත්ත සංකානයයි රූප සංකානයයි එහෙම නැත්නම් නාම සංකානයයි රූප සංකානයයි කියන දෙක බොහෝ විට දෙකින් දෙකට උපකාර ලබමින් පවතිනවා එතකොට අපි හිතනවා දැන් භාවනා කරන කෙනෙකුට කායික අමාරුවක් දැනෙනවා. කායික අමාරුවක් දැනෙනකොට ඒක පිටකක් වෙනවා. ඒ වෙලාවේ හිත දුර්වලයි. හිත දුර්වල වෙනවා සමහර විට. එතකොට කායකත් ඒකේ දැනීමක් වෙනවා. මතන්නට හිත දුර්වල වුණාම කායත් දුර්වල වෙනවා. ඉතින් දැන් අපිට හිතන්න පුළුවන් මේ තීන මුද්ද වගේ ඒවා. තීන මුද්ද වගේ ඒවා ඒවා නිසා මේ කායත් බොරවද හොඳටම දුර වෙනවා. අර කරන්නේ බැරි සත්‍යයට වැඩෙනවා. උපමාවක් මේ කාය ධර්ම ආදී දේවල් කරනවා අ උදේට මොළේ හදවත මොළය වල තියෙන පිටට සම්බන්ධ වෙලා තියෙන ප්‍රධාන කොටස්. ඔය දැන් වල සැදී ආදී දේවල් ඇති වෙන සැදී ඒ වගේම සැදී ආදී දේවල් ආවොත් බොහෝ ඉක්මනට හිතට ඒක දැනෙනවා. ඇතැම් විටක මුදකම ලෙඩවිතක් ඇති කරගන්න පුළුවන්. සමහර විද්‍යාවන්ට. මුදකම යාවගින්නේ ලෙඩක් වෙන්න පුළුවන්. අර අර විදිහේ දේවල් වෙනවා. එතකොට කයෙන් විතර ওই විදිහට දෙකේ නාම සංකානේ රූප සංකානේ දෙකේ ওই විදිහට සම්බන්ධයක් තියෙනවා. යෝගාවතරයන් විශේෂයෙන් කාලකන්දෝන මෙන්න මේ தත්ත්වයන් අපි ආරක්ෂා වෙමු කියන අදහස කියනවා. ඒ ආරක්ෂා වෙමු කියන්නේ මොකකටද වෙන මොකකටවත් නෙමෙයි සුබ දිනු කරගන්නේ. සුබ දිනු කරගන්නේ ආදාහය. ඒ කියන්නේ දැන් තවත් හොඳ උදාහරණයක් අපිට ගන්න පුළුවන් මේ නාම සංතානයයි රූප සංතානයයි කියන මේ දෙකේ සම්බන්ධය දැන් බොහෝ විටව පාඩම් කරපු දේවල් කියනවා. පාඩම් කරපු දේවල් පාඩම් කරපු දේවල් පාඩමෙන් කියනකොට ඇතන් නිතට ඒ ඒකට හිත යොදන්නේ නැතුව ඉබේටම කියවෙන ගතියක් තියෙනවා. ඉබේටම කියවෙන. අර හිතට දීපු ශක්තිය කායත සම්බන්ධ වෙන. ඒක දැන් කායත සම්බන්ධ වෙලා තියෙන නිසා ගන්නෙම නැතුව දෙවියන්ට කියවගෙන කියවගෙන යන පාඩම් වල තියෙන දේවල්. එතකොට එතන කයයි හිතයි දෙක පුදුමන්දනේ නොදන්නා අන්දමකින් හිතාගන්න බැරි අන්දමකින් මේ දෙකේ ලෝක සම්බන්ධයක් තියෙනවා. උපතව ගන්න වෙනින් තැනකට මේ වචනේ වලින් වෙනින් තැන. අන්න එහෙම දේවල් දෙන එක කාටත් වාගේ බොහොම හොඳට පාඩම් ඇති බවක් වෙනකොට ඒ විදිහේවා ඉතේවා වෙනවා. මේ විදිහට අපට හොඳට තමයි තේරුම් ගන්න ඕනේ. සුත නාම සංඛානය රූප සංඛානයට හොඳටම සම්බන්ධ වෙලා තියෙනවා. මේවා විශේෂයෙන්ම පංචෝකාර භාවය කියන්නේ. එනිසා නාම කම්පාණය වලින් කියන මේ පිට ප්‍රධාන පිට ප්‍රධාන කරගෙන තියෙන මේ ධර්ම කොටස දිනු කර ගැනීමයි යෝගාවචරයන්ගේ ප්‍රධාන කර්මාර්ථය. ඒ ප්‍රධාන කර්මාර්ථය මුදුන් පමනවා ගැනීමට කයත් අනුපද්ධිතව වදුරු නැතිව සබා ගැනීමට මහන්සිය. උදේ නැතිව කාය සබා ගන්නවා කියන්නේ. ප්‍රමෝඩය හදවත ආදී ප්‍රධාන කොටස් කොහොම හොරින් දිවා ගන්න මහන්සියන්නේ. ලොකට නිරෝගීකත්වය නිරෝධානන් වහන්සේ නිරෝගීකම ප්‍රධාන අංගයක් වශයෙන් යෝගාවචරයේට නියම කරලා තියෙනවා. ලොඩේකට මේ මන්නේ භාවනාවක් දිගට ගෙනියන්න බෑ. ලොඩේ සමහර විටක භාවනා කරලා රහත් වෙනවා. රහත් වෙච්ච වගේ කතාවල් දුවනවා ඒකට ඒ වගේම මම ලැබෑම නිසා මට භාවනා කරන්න බෑ කියලා අයින් වෙන්නත් හොඳ නැහැ නමුත් සාර්ථක අන්දමට භාවනාවක් ගෙන යාමට නිරෝධ ශරීරයක් අවශ්‍යයි නිරෝධ හිතක් අවශ්‍යයි නිරෝධ හිතයි නිරෝධ ශරීරයයි මේ දෙක එකට සම්බන්ධ වෙනවා සම්බන්ධ වුණාම තමයි මෙන්න මේ යෝගාවේ ගායතේ භූරී කියන දේශනාවට අනුකූලව වැඩ කරන්න පුළුවන් වෙන යෝගාවචරයන්ට. ඒ යෝගාවචරයන් මේ විදිහට සමන්දියේ යෝගාවචර වැඩ පිළිවෙල ඉගෙන ගන්නව අවස්ථාවේදී ඉතාම පිළිගනු වඩහට කියා ගන්න ඕනේ. ඒ පිළිගනු වඩහට නැති වෙනකොටම අර භාවනාවේ ප්‍රතිඵල වෙනහකට හැරෙන බව හොඳටම අත්දැකලා තියෙනවා. උදාහරණයක් වශයෙන් කියනකොට හිතනකොට අපිට හොඳටම කතායි හොඳට භාවනාව කරන මොකද භාවනාව කරන අරමුණේ හොඳට ඒක තැන්පත් කරලා තියෙනවා. හොඳට අරමුණේ ඒක තැන්පත් කරලා තියෙනවා. නැත්නම් මේක මේ අවස්ථාවේදී අර ඒ ඒ තත්ත්වය නිසා ඇති වෙනවා ප්‍රීතිය. මේ ප්‍රීතිය මුත්‍ති නිදින. ප්‍රීතිය මුත්‍ති නිදිනකොට දන්නේ නැතුව අර මොනෙන් පිට කරනවා. ඊට පස්සේ මුත්‍ති නිදලා ඉඳලා නිකාන්නේ නැහැ වෙන කෙනෙකුට කියනවා. අනිත් සුදු වෙනන්නේ දවස් ගාන මහන්සි වෙනවා. මට නම් කායයක් කියන්නේ නැහැ පිට සම්පත් කරගන්නේකට. ඒක කියන්නේ ආ මහා කෝලක. වෙනක මහා කෝලක. අතනක ගොඩේක නේද කියන්නේ. ඕන්න ඔය විදිහට දේවල් වලින් දේවල් වලින් මේ ආස්තාව අනිත් එක එතකොට මේ දේශනාවේ අනුව ධර්ම කොටකට ඒකම් වේධාපතං වත්වා භවය විභවය දෙවියන්දාන මේ වේධාපත දෙආකාරෝ පාරමේ පාරවල් දෙක දුරුණකට තුරුණකට කියනවා මේ පාරවල් දෙක මාර්ග දෙක දැනගෙන දුරුණවන්නා වූ යෝගාවචරය දිනෝ බලාපොරොත්තු වන්නා යෝගාවචරය මේ මන්දමින් දිනුවන්නා වූ මාර්ගයේ අරගන්නේ කියලා උන්වහන්සේගේ අවසානයේ අනුශාසනා. එතකොට මෙන්න මේ ආයෝගය සම්බන්ධව අපි කල්පනා කරමු. යෝගී කියන්නේ භාවනාව යෙදීම. ඒ යෙදෙන අවස්ථාවේදී සම්මාර වූ මේ පිළි උපද්දරව තියෙන බව සලකන්න උපද්දරව දරෝනාම ඇතැම් විටක තමන්ගේ වැඩිච්ච ගුණය නැවත උපදවා ගන්න බැරි කරවන නරකයි. නරකයි. තවතනක බුදුරජාණන් වහන්සේ වදාළා මුද්දා ධම්මෝ විදම් දෙකා අරති හත්ත සම්මදෝ ඒකේන නත්පසාතක අරිය මග්ගෝ විදපාරණ මේකත් බොහොම හොඳ අදහසක් සිදු කියලාගෙන ආර්ය මාර්ගය බලාපොරොත්තු ලබා ගන්න බලාපොරොත්තු වන්නා වූ අත්සම් බලන්නේ අදහස යායුතු පාරයි ආර්ය මාර්ගය මේ ආර්ය මාර්ගය නිලබන යන දේවල් ටිකයි උන්වහන්සේ දේශනා ඇතන් විට ලැබිලා තිබෙන ආර්ය මාර්ගය වුණත් වරේ යනවා මෙරදි කියලාගෙන කවර කතාවද ලැබිලා තියෙනවා මාර්ගය ලැබිලා තියෙන මාර්ගය ලැබිලා යනවා කියන්නේ ප්‍රයෝජනයක් ගන්න බැරි තරමට පුදුකු කියලා දුර්වල වෙනවා ගුරුවරයා. ඒකයි ඒ කියන්නේ. එතකොට නොලෙමී කියලා ගන්න දැනගන්න. එතකොට මොනවද මේ ප්‍රධාන කාරණේ නිද්ද? නිද්ද කියන්නේ. නිද්ද කියන එක නරක එකක් කියලා හිතන්න අමාරුයි. නිද්ද නිහෙකට ඕනනේ. ඒ දෙයකට ඕන. නිද්ද නැතුව බෑ. උන්ට කර්මයක්වත් ඕන. එහෙම නෙමෙයි නෙමෙයි කියන නින්ද. මේ අර නිවරණ අන්ත යට වෙලා කරන නින්ද. හොඳ. කියන්නේ නින්ද නියති වෙන්නේ කාය කායන්තකෝ විත්‍රේ කායන්තකෝ විත්‍රේ අදානාති කාය නිවාන කායන්ත හෝරේක අදානාත හොස්සබ්දේ හොස්සබ්දේ ඒකට කාය දැනගන්නවා එතකොට කය කය අසුර කරගෙන ලැබෙන පොත්පත්වල ස්පර්ශය විඳින්නා වූ ලැබෙන්නා වූ රූප ආදී එරවක පතරින් තේජෝ වායෝ කියන මේවා පොත්පත් රූප කියන්නේ පොත්පත්යයි කායයි දෙක එරවක මේ දෙක නිසා විඥානය කියන්නේ කාය විඥානය ඒ කාය විඥානයේ පොත් කායයි පොත්බ්බයයි කියන මේ තුන නිසා පස්සේ ඇති වෙනවා. පස්සේ නිසා වේදනාව ඇති වෙනවා. මේකනේ සිදුවෙන මේ නිලදෙන පිළිවෙලයි අපි හිතන්නේ. යම් ඒ කියන්නේ අර විදිහේ අඬක හොරන් කියන එක ඒක කය යොදාගෙන ඉන්නකොට ඔන්න ඒ කය කය කාය ප්‍රසාදයයි කාය විඥානයයි පොත්බ්බයි තුනක් උතන එකතු වෙලා තියෙනවා. එතකොට පොත්බ්බ ඔය තුන නිසා හත්ය තියෙන ස්පර්ශය. ස්පර්ශය නිසා ඇති වෙන වේදනාව. වේදනාව ඇති වෙනවා. මේ වේදනාව සම්බන්ධව තේරුමක් ඇතුව අර දුගෑරිලා ඉන්නවා නම් ඒක පිළිහිමට හේතු වෙන එකක් නෙවෙයි. ඒ වේදනාව සම්බන්ධව සුඛ වේදනාවක් ඇති වුණාම මේක ආස්වාදනය කරනවා. ඒක තව තව ගුරුජයයි හරි ගෑයි වහගෙන හොඳට මේ කය තියාගන්නයි මහන්සි ගන්න. එතකොට සුඛ වේදනාව නිවායි අර කාය සංපස්සේ නිසා ඇති වෙන සුඛ වේදනාව. ඒකට සුඛ වේදනාව නිදුන. ඔබට නිදුන ආසාවේ නිදුනන්නේ රාගාමිකයෝ අනිත්‍යෝති. එදෙන රාගාමිකය බලපවත්තන රාගාමිකය. ඔය කියන්නේ සවස්තාවක දුක් වේදනාවක් දෙනවා. එතකොට ප්‍රතිගාමිකය බලපෑම. ඔය දෙකම අර මධ්‍යම වටත් වෙනකොට මුලාවෙන් විස්ස වෙනකොට උපේක්ෂා වෙනවා. ඒක අවිඥානිකය බලපෑම. රාගාමිකය බලපවත්වන වෙලාවකට ප්‍රතිගාමිකය වෙලාවකට බලපවත්වන අවිඥානිකය වෙලාවකට බලපවත්වන අනිත් තුනක් මුල් කරගෙන උත්තර වෙන කෙලෙස් රාශියක් මේ ශරීරයේ තබාගෙන ඉන්නවෝ කුජලයාට ඇති වෙන මේ කොල් කෙලෙස් ගොඩක් ඇති වෙන මේ කෙලෙස් ගොඩ නිසා එක්තරා අන්නමක ආස්වාදයෙන් යුක්තව රස විඳීමකින් යුක්තව සානීගත කරනවා මේක තමයි ඔය නින්ද කියන්නේ. මේ නින්ද. මේ නින්ද මෙහා ආර්ය මාර්ගය ගමනවා කියලා මෙන්න දැනනවා. ආර්ය මාර්ගය මෙපා තව නිවරණ ගොඩක් කෙනෙක් ගොඩක් ආසර ගොඩක් යාවියද ඉතින් ආර්ය මාර්ගය කොහොමද කියන්නේ? ඉතින් ආර්ය මාර්ගය මොනක්ද කියලා දැනගන්න. සදේශන බලන්න. මෙන්න මේ නිසා මේ නේද? සම්බුදුනක තේරුම් අරගෙන යෝගාවචරයන් ක්‍රියාවෙන් නිදෙන්න. සම්බ තේරුම් අරගෙන ක්‍රියාවෙන් නිදෙන්න. මුල් ගැන මතක් කරනකොට අපේ සාසනය මේ බුද්ධ සාසනය ප්‍රසංගාක කුත නමක් සිටිය. ජීවිතාන්තයටම ඔය විදිහේ නින්දක් නොබස්සත් වෙති. අර ජීවිතයට. අර මහා පාත්‍ය සමහරහතන් වහන්සේ ගැන කියන අවුරුදු 120ක් උපතිජ්ජන කියන්නේ අඬක. අඬක පුතක් සිද්ධ වෙනවා. ඒ විදිහේ පිටක් සුද්ධ නැතිවත්ෝ හුඟදෙනෙක් වෙනමක් තියෙනවා. මේ රහත් වෙලා. රහත් වෙන තැන රහත් වෙලා. ඒකට අර පස්තුම ජනතාවට ආදර්ශ වශයෙන් උන්වහන්සේලා අර විදිහේ මේ සද්දකාංග වශයෙන් කටයුතු කළා. ඒ පිරිස ආනන්දහාමි අනුරුද්ධහාමි මහා කාශ්‍යප මහානුවර, සාරියුත් මහානුවර, මොග්ගලන් මහානුවර, එතකොට බක්කුලා බක්කුලා මහානුවර, සෝන මහානුවර, රක්ෂපාල මහානුවර, රාහුල මහානුවර, ඔය මහරහතන් වහන්සේලා ගොඩක් සඳහන් වෙනවා. ඔය තරම අතුහා පොත්වල මෙන්න මේ මේ විදිහට ගත්තොත් කාලය ගත කරනවා කියන්නේ. ඒත් රහත් වියත් විදිහේ රුසියන කොට මේ මහඟලාගේ වැඩ පුරුද්ද දෙවිච්චා ඒ වගේ අනිත් කාලේ කරපු මුල් කාලේ කරපු පුරුද්ද රහත් වෙලත් කරනවා. එපමණක් නෙවෙයි මත වැඩි වෙනා වූ මේ සාසන වැඩි වෙනා වූ දරුවන්ට ආදර්ශයක් දෙන්න ඕනේ. සම්මාරහතන් වහන්සේ කෙනෙක් වීම අදහස උන්වහන්සේ ලබාගත් මේ සාධනක දායාදව මුනි තුන් ලෝකයාම ලබා ගන්නවා වෙන ප්‍රාර්ථනාව. ඒ ප්‍රාර්ථනාව නිසා උන්වහන්සේලාගේ සිතුවිලි උන්වහන්සේලාගේ වචන උන්වහන්සේලාගේ ක්‍රියාවන් මේ හැම එකක්ම පස්තුම ජනතාවට උපකාර වෙනවා මොකයි මහන්සලා වලට කියන්නේ. මහන්සලාගේ කුරුද්දකාන්වත් වෙන නිසා ඒ වාදීන පස්සිම ජනතාවට උපකාර වෙනවා. එන්න මේ අන්දමට හදින් දුතියනවා නරකින් දුතියනවා. මේ නරකින් දුතියන ධර්මයේ සඳහන් නිබ්බාස. ඒකෙන් පරිස්සම් වෙන යෝගාවචරය. මොකද නිදහස් සංදි යන්න කම්බරි ගන්න. කම්බරි ගන්න. කම්බරි සංදි පදවදා සහතන් මාදා ගෝවන් ගෝවින් නදතු සංදි. සුඛං දුක්ඛං නරරං. ඒ කම්බරි ගන්න ඉස්සරහා ලක්ෂණ. අරති අදුකුතන ධර්මයන් නිදිත අලෙන්නේ නැති ගැතියි. ආරම්භ වෙනවා. අදිටසල ධර්මය කියන්නේ දස්සන සීල සමාධි ප්‍රඥා කියන උතුම් ගුණ ධර්ම වල සිත හඳාන්නේ නැති කර්ති ආරම්භ. භක්ත සම්මදෝ භක්ත සම්මදෝ කියන්නේ වැඩිපුර ආහාර ගැනීමෙන් ඇතිවන පීඩාව කායික පීඩාව. සමහරවිට ලොකතර වැඩිපුර ආහාර ගැනීම නිසා ඒ වගේ පාහන්තවත් වෙනවා කියනවා. ඒ නිසා නින්දකුත් ඕනේ. ඒ නිසා ප්‍රමාදෙත් ඕනේ. ඒ නිසා පිළිගීමක් තියෙනවා. මෙන්න මේ නිසා වස්තුවම දෙන්නේපත් ඒනොත් වදෙන්දෝන ඒක ඇති නොවෙන්න අන්නකට ප්‍රමාණවත්ව ආහාර ගැනීම, ඉන්න පාත ආහාර ගැනීමට පුරුදු වෙන්න ඕනේ. සදවත යෝගාවචර ජීවිතය ඒ විදිහට යනවා නම් ඉතාම වටිනාකක් වෙන ඒකේන නප්පකාරක හරියමක් බෝධිපායන ලෝකනාව බුදුරජාණන් වහන්සේ කළා කියන්නේ මේ ආර්ය මාර්ගය ලබා ගැනීමට බාධා වෙන කරුණු වශයෙන් උන්වහන්සේ ඉදිරිපත් කළ කරුණු ආර්ය මාර්ගය කියන්නේ ලෝකෝත්තර ඥානය එතකොට සෝවාන් මාර්ගඥාන, සතරදාගාමී මාර්ගඥාන, අනාගාමී මාර්ගඥාන, අරහත් මාර්ගඥාන කියන මේවා. මේවා ප්‍රකාශ වෙන නොවන කියන මේ දුර්වලකම් උදෝෂ වෙනවා නම්, කාය බලපවත්නවා නම්, හිත බලපවත්නවා නම්, මේවා ප්‍රකාශයෙන් පමුණවා ගැනීමට ඇති වෙන නෑ ගලන්නේ නැහැ එතකොට මේ ලෝකයේ අයෝගය කියන මෙන්න මේ දෙක ওই විදිහට තේරුම් ගන්න හුඟක් තියෙන කාරණා. සියලුම කර්මස්ථානයකට අදාළයි. සමත කර්මස්ථාන, විදර්ශනා කර්මස්ථාන. ඒ කර්මස්ථාන ගෙන යන පිළිවෙල මෙන්න මෙහෙමයි මෙහෙමයි කියලා. අවධානය උපදේශ ආදියක් වෙනනම් ඒකත් මේකට ඇතුළත්. මේ කර්මස්ථාන වලට බාධක වෙනවා නම් ඒවත් මේ සතුටෝට වෙන මේ බාධක දැනගන්න ඕන අර මේක සකස් කරගෙන මේ මන්නේට දෙන්නන්න ඕන වෙන තේරුම තියාගන්න මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ යෝගාවතරයන් පිළිබඳව ඉතා වදින අනුශාසනාවක් කරලා දෙනවා මේ අනුශාසනාව යෝගාවතරයන්ටම දේශනා කරන්නේ. මුදතාවගෙන කටයුතු කරන්නා වූ යෝගාවතර කෙනෙකුට සදාහන දේශනා කරනවා. එනිසා මේ බාධක දේවල් පරිහිත අයින් කරගෙන උපකාරක ධර්ම යන සූර්ය උපදවාගෙන එහාට දුකට මේ භාවනාමය කටයුතු කරනවාමට උනන්දු විදිහට මේ සාධාරණ බුදුරජාණන් වහන්සේ දේශනා කළ බුදුරජාණන් වහන්සේ මේ මහා කාරුණික දේශනාව අපට දේශනාව ඔස්සේ මේ අසන් උදවියගේ අසන් උදවියට මේ බණ අවශ්‍ය නැහැ. ඒ මොකද යම් කිසි බණ පදයක් අහපු සතියෙන්නේ ඒ බණපදයේ අනුව උපයදලා උපසනාවක් ඒ අනුවම සවස්වල මාර්ගඵල දුනානයන් දිනු කර ගැනීමට ප්‍රතිවතුවත් සින්වා සුතුව වැඩිපුර දෙනා එහෙම නෑ සූත්‍රයක එහෙම නැත්නම් ගාථාවක අදහසක් අරගෙන නැවත නැවත වාදිනේ කරන්නේ එකකින් මදි වෙන වෙනත් කරුණු අනුව කලකන්දවන ඒ වගේම සහතත්ත්‍ය කුරියා සක්කත්ත්‍ය කුරියා සහතත්ත්‍ය කුරියා අත්ත්‍ය කුරියා කියන මෙන්න මේ ක්‍රමයට මෙතර වඩන මෙතර වඩනව අවස්ථාවේදී යම් කිසි අවස්ථාවක ඒ පුද්ගලයාගේ අභ්‍යන්තරයේ අර සද්ධාදී ඉන්ද්‍රිය ධර්මය ක්‍රම ක්‍රමයෙන් දිනු වුණා නම් එතකොට ඉන්ද්‍රිය සමතාවක් නිවන්දමක සම්පූර්ණ වෙලා තිබුණා නම් සම්මබඳ අවස්ථාවේදී ක්‍රියාත්මකම තේරෙනවා ඒ පුද්ගලයාටම තේරෙනවා දැන් බොහොම හොඳයි මගේ කර්මස්ථානය පිළිබඳ වැටහීම බොහොම හොඳට පැහැදිලිව තියෙනවා. ඒ කර්මස්ථානය කියුවාම විදර්ශනා කර්මස්ථානය සම්බන්ධව මතක් කරන්නේ. ඒ විදර්ශනා කර්මස්ථානයට අනුගු වෙන පංචස්කන්ධය ආයත භාතු ආයත වෙන වෙනම ඒවා එක කොටසකට සිත යොදවාම අනිත් අනිත් කොටස ඒ වහගෙන ප්‍රකටව යට වෙනවා. හොඳේ පහදිලි ජීවිලි කෝඩුවක යම් විදියක් දාලා තියෙනකොට ඒක හොඳට එළියක් තියෙනවා නම් ඒක හොඳට ප්‍රකටව තේරෙනවා වාගේ මේ සංස්කාර කොටස් හොඳට පහදිලිව තේරෙන්න පටන් ගන්නවා. ඒ පැහැදිලිව තේරෙන්න පටන් ගන්න අර මුලින් ඉන්න කෙනෙක් හදිනම අපතම තේරෙන්න පටන් ගන්න. ඒකත් ඒකත් යතනකොට අර අහත කෙනෙක් සත්‍යයට වඩා සියුම්මන්දමතයි විකෘත වෙන්නේ. ඒකින් බලන්න. ඒකට ඒ පංචස්කන්ධ වලට ධාතුවක ආයතනවක අයිති ඒ සංස්කාර කොටස් මොළේ සමෝහයෙන් කියන ඊළඟට කොටස් කොටස් වශයෙන් ඒක දෙවි දෙවි දැක්කේ. ඒ දෙවි දෙවි දැක්කේ නාව දේවා අවදාහත් නොලබුත් හැදුවට නොලබුණු නොලබුණු පිළිවෙලට නොදැනුණු පිළිවෙලට නොයතහුණු පිළිවෙලට ඒවා යටහෙන්න පටන් ගන්නවා. අතුරුයි, නතුරුයි, නතුරුයි, නතුරුයි ඔය ස්වභාවය. ඔය ස්වභාව රාගයේ ප්‍රමේ හොඳට නොකඩවා වැටෙන්න පටන් ගන්නවා. සංලස්සන දුක්ඛ නිවෝධය කියලා මේ අවස්ථාවේදී වෙන්නට කියන්නේ ඒ දුක්ඛ නිවෝධය කොහොම පුරුදු දක්වන්නේ පිළිගුතුව දක්වන ඒ වාගේම ප්‍රමාණිකෝව උපපවතින බහරකට දුවන්නේ ඉන්ද්‍රිය ධර්ම ඉඳහට දිනලා දෙනවා සංස්කාරක විරිය සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම හොඳට වැඩෙනවා හොඳට වැඩලා තියෙනවා ඒ වාගේම යුගල වශයෙන් සමයලක් තියෙනවා යුගල යුගල වශයෙන් සමයලක් මෙන්න මේ වගේ අවස්ථාවේදී මේ යෝගාවචරයන් තේරෙනවා ධර්මයෙන් බොහෝම හොඳ වෙලාවල් නොකරවා දැන් භාවනාව ගෙනියන දෙන්නේ කියලා භාවනාව තිබුණම හොඳට අන්න බඳු අවස්ථාවකදී අර භූරි නාමයෙන් සඳහන් වෙච්ච ප්‍රඥාව මතුවල පතන්නේ ඒ සංගමයට හරිනවල මොනකටවත් පුදුරියමද මාර්ගෝවදී මාතේ ලෝකෝත්තර ඥානය මුලින් කරන්නේ මේ අවස්ථාවේදී. අන්නේ අවස්ථාව දැනුම තමයි මෙතන මේ කියන්නේ යෝගාවෝදායතේ භූමිය කියලා. ඒ මොන මොන දේවල් නිසා හරි මේකට බාධා වෙන ක්‍රම තේරුම් අරගන්න ඕනේ. තේරුම් අරගෙන තියෙන්න ඕනේ. ඒ තේරුම් අරගෙන දෙවිත්තු කමන තමයි ඒවා ප්‍රමාණයට උදාන්න ඕනේ. මොකද බාධා වෙනකොට ඒ බාධා වලට වෙනවරගෙන බාධා වලින් හිත මගාරවාගෙන, අය මගාරවාගෙන වැඩ වෙනවන්ට උනන්දු වෙනවා. ඒකකොට අර අයෝගාභෝධ සංසයෝ කියන මේ අදහස ඒකම උතර අරගෙන මුදුවේ කරපදියන් කරගන්න ඕනේ. යෝගයෙන් ගුරුවරු වැඩෙනවා, ප්‍රඥාව වැඩෙනවා, ආලෝකයෙන් ප්‍රඥාව සීලවල යනවා ගොඩේ යනවා. අනන්න මේ නිසා යෝගාවදරන් මේ පැති දෙකම දැනගෙන ප්‍රඥා වැඩනා වූ පිළිවෙත කටයුතු කරන්නේ කියන එකයි ගාරණ්‍යා කියන අවවාදය. මේක ආදි දවසේ විස්කල්පනා කරගන්න ඕනේ. අද මරණ අනුස්සති භාවනාවක් පිටකර ගන්න ඕනේ. මොනවාද බොහෝ කාලයක් වැඩ හිටපු මානවබද ධම්මතුලක ස්වාමීන් වහන්සේ. ඒ ධම්මතුලක ස්වාමීන් වහන්සේ ගාක් භාවනා කරපු කෙනෙක්. අපට වඩා උඹ ඉස්සර විතර භාවනා දිනු කරගත්ත කෙනෙක්. ඒ වුණාට ආතනික කෙනෙක් අන්තිම අන්තිම දුර්වල තත්වයකට වැටිලා හුඟක් කලබලයි මොනවා භාවනා කළා අපේ වෙන යෝගාවතර පිළිගත කුකුන් ඇවිල්ලා සම්බන්ධ වෙච්ච අත්ංගෙන් පළවෙනි ආන්දෝකාන් වහන්සේ කියලා කියන්න පුළුවන් යෝගාවතර සත්‍යයට ඒ වගේම මොනවද වෙනවද මේ තමයි බොහෝ කාලයක් කලක් කොස් ගොඩ ස්ථානෙදී සුතුමෝ කාලවල තුන්දෙනි වලදී මොකද පරිණ හාමුදුරුවෝ ආශ්‍රය කරගත් කියන ඒ හාමුදුරන් ගුරුන් වහන්සේ හාමුදුරුවෝ භාවනා කරපු දෙන ඒ මම දැකලා තියෙන හාමුදුරුවෝ ධම්ම කුසල හාමුදුරුවෝ හාමුදුරුවෝ භාවනා බොහොම දුරට කරපු කෙනෙක් පරිණ භාවනාව ටිකක් ඉගෙනගෙන ඒ දේ කරපු කෙනෙක් හාමුදුරුවෝ ඒ හාමුදුරන් ගෝවා සූර්ය වෙනකත් වෙන ගත්තල් වෙන වෙන වල කටුකාරයක බෝල බාලයන් හදලා ඒ ආකාර දාලා ඔය ආරම්භ කරලා ඉඳලා ආල් කාණේ කරතු ආල් කවුන්සලෙට ගිහින් නැවත වහරක් මේ අතේ මේ කටයුතු වලට සම්බන්ධ වෙන අන්තිම දක්වාම වැඩ කරනවා වැඩිපුර කාර්යයක් ගත කරේ නිමලව ස්කෝල් මාතනාරන්න කියනවා ඒ නිමලව වරාගෙන ලබන අන්තිම අතරින් තෝරා ඉවෝ පස්සේ හරි තමයි තෝරා තායි ළඟට ගිහිල්ලා දෙනවා මොන ආකාරයකට යාවේ කියලා කියන්නේ අවශ්‍ය නැහැ ඔයගොල්ලෝ ආයතන කතනේ කියලා අ ඔයගොල්ලෝ අයිනකන්ද ගායක මාත්‍ය සම්බන්ධ වෙලා මම කියවනේ හාමුදුරුවෝ නිමලව දුරලා තියෙනවා ඒක කන්නේ අයිල කන්දට වඩාම ගන්න කියලා මම දායක මහත්තයාට කිව්වා. ඒ කතාවට මොකටද ගන්න අයිල කන්දට වඩාම ගන්න කිව්වා. අයිල කන්දේ තමයි අපවත් වෙලා. අයිල කන්දේ නාරංග සේනාගමේදී අපවත් වෙලා සමහර විටක අපෙන් යකමීකේ දැන් යකමීක හදලා තියෙනවා නිසා දුරස්තුරුමත් අයිල කන්දට වඩාම ගන්න නැහැ. එතෙන්ද මේ කලින් දුරු දුරු දක්වනවා අතවත් වෙච්ච බවයි දැන් දැනගන්න තියෙනවා. ඒකත් මේ යෝගාවචරයන් අතර ඔබ සමගත උපාධිහාය වුණා, උපආකාර වුණා, උපකාර වුණා. ඒකට බල භාවනාවල් සම්බන්ධව උපදෙස් දුන්නා බොහෝම. ඉතින් අන්තිම කාලේ ලෝබනිකා අසනිකා මේ දුර්වලකම් නැති වෙන ඒ වගේම සාමාන්‍ය පිළිපස්නේ කරන්නේ මේ ජීවිතයක්. ඊළඟට අපි කල්පනා කරන්නේ ඒ ජීවිතය අවුරුදු 90කට සිද්ධ වෙන්නේ. කරන්නේ නැහැ. ඒ පස්සෙන් මරණය පන්නන බව හිතන්නේ නැහැ. මේ ආරම්භ කරපු ජීවිතේ සරුකාර කරගන්නේ. වටිනාකමක් කරගන්නවටයි මෙයා මහන්සි ගන්න. ඒකකොට ඉගෙන ගන්න මහන්සි ගන්න. ප්‍රතිපස්සාව හරියට ගන්න. දේශල හරියට ගන්න. සමුදර්වා හරියට ගන්න. නාටි පිළිස්සල් හරියට ගන්න. උපකාර දුරු කරදර්ශ ගන්න ධානය පදව ගන්න එතකොට උදන් කරන් ආදී දේවල් අධිවර්ෂ ගන්න ඒවට විරුද්ධ වෙන නැත්නම් ඒක සටහන් කරන එතකොට මොනම මත මොනම දෙයක්වත් මත ගන්න අර මූල පටන් ගන්නකොටම පන්න පන්නයි ආවේ මරණ මරණ පන්න පන්නයි ආවේ ඒක ගන්න නෑ නේද මොනවා වෙන කන්ටකට ඒක යොදාගෙන ලොකු වැඩ ගොඩක් කරා. ගන්නෙම නැතුව වහගන්න. මරණේ නබ්බා හතෝ ලෝකෝ. මත්තුනා බාහතෝ ලෝකෝ. මත්තුනා අබ්බා හතෝ ලෝකෝ. ලෝකෝ. මත්තුනා මාරයා විසින් මරණය විසින්. අබ්බා හතෝ අන්නගෙන උප්පත්ති සමගම වන්නගෙන යනවා. මල්ලු අන්නන්න දඩවම් බල්ලු දඩවම් පන්නගෙන යන්නේ ඒ විදිහට. ඒක පන්නගෙන පන්නගෙන යන අවුච්ච තන බින්දාවන් නවන නැති වෙනස්ස. අනේ වරාය පරිවාරිතු. අර පස්සේ ළඟයි තාම්ම ඒ ජරාව. අපි සාමාන්‍ය කල්පනා කරන්නේ ගන්න ආදීන කොට මේ ජරාව වෙනවා. ඕපත් වලටම ජරාව. මරණත් උප්පත්තියට, ජරාවත් උප්පත්තියට. ජරාවයි උප්පත්තියයි ජරාවයි මරණය. ඔයාකට තව දානවා ව්‍යාධි. ඒ වන්දියට සංඝා කාලේ වෙන ඕතිනේ. මේ ඔය ඔක්කොම බහලා තියෙන මහා උලක්. සංඝා නමක මහා උලක් අදුලටම කාලේ තියෙනවා. ඕක තමයි අර අර නොයේ සිද්ධ දේවල් ක්‍රියාව වදවන්න මහන්සි ගන්න. ඒක අන්නාගන්නේ. ඒ වේදනාවක් ඇති වෙනවා. නමුත් ඒ වේදනාව ගණන් ගන්න. ඒකත් හොඳයි කියලා හිතන්නේ. ඒකත් හොඳයි ඒකත් දිනුවට උපකාරයි කියලා හිතන්නේ. ඒ බොහොම කෙනෙක් කියනවනේ මේ කන්නාව නිකන් මොනවා උනන්දු වෙන්න කියලා. ඒකත් අත්‍යවශ්‍යම කරනවාද. මොනවා කන්නාව නැත්නම් මොනවා උනන්දු නැහැ. දේවල් හම්බ කරන්න, ඉගෙන ගන්න, ඒවල නඩගයන් හදාගන්න නොයෙක් දේවල් කරන්න ඔපක දඟලන නිවන තණ්හාව නේද? ඒකම තමයි උඩ අන්තිමේ විනාශ වෙන්නේ කියන්නේ. තණ්හා වල වෙන ඕතුනේ. ආ දුමාන් කුතදා. උපාවල් ප්‍රාර්ථනාවල් නැති දුමින් කුරුදා දෙන්නේ. අනෝය ප්‍රාර්ථනාව. අනෝය සදාත්මය සුපස්සේ. වලින් පුරවාගෙන මේක තියෙනවා. මේ සත්‍යය ගැන රෝගී ගැන ඔන්න ඔය ටිකට. මරණය, ජරාව, සංහාව, ප්‍රාර්ථන. ඔන්න ඔය පොඩ කතාවේ මේවා කියලා රත්ය කියලා කියන්නේ. ඕක පෙරළි පෙරළි පෙරළි පෙරළි යා. මෙතන ගන්න දෙයක් සත්‍යෝ නෑ. කිසි කාර්යයක් නෑ. අනිත්‍ය දුක්ඛ අරත්තාව තමයි පාලනය බුද්ධාභූතම යන මහන්සෝලා වේදරේ සැදෙන නිසා ආතත් වන්න පහරක් නෑ. ඒ පහරයි නෑ. ඒ රෝගාවතරයන් දන්දාස්සතර නෑ. ඒ රෝගනවත් එක්ක සාමුන් වහන්සේට නැති. වෙනකොට සංවේදී වතු කරගෙන මරණානුස්සති භාවනාව කර අපේ ජීවනයට අපේ නිරන්තර දියුණුවට භාවනා දියුණුවට මේකත් උපකාර කරගන්න. ඒක උපකාර කරගන්නවා නම් තමයි මොකද ප්‍රයෝජන ගන්නවා. සාහල්පනා කරගන්න ඕනේ. බණට පස්සහලා බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාව කාල සදාදාරක් කරන ඉන්නේ බලන්නේ සුද්ධපත්ති වල අපට ප්‍රමාදේ නැතුව අප්‍රමාදව මේ හොඳට නිරු වඩන නරමස්සාගෙන භාවනා වෙන්නේ බලාපොරොත්තු වන්නා වූ සමාධිය වහන් ලබා ගැනීමට අපට සිදු වේවා සම්මාන ශාස්ත්‍රා කරතු අධිදේශකයන් වහන්සේ අත්පෝජනීය මහෝපාද්‍ය මාතර ඥානාරාම මාහිමිපාණන් වහන්සේ පින්නතුනි ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සැලකන්න.